එතකොට අපි අද සාකච්ඡා කරමු මේ විශාකාව සම්බන්ධයෙන් දානය කියන කරුණු කොහොමද සිහිපත් කරලා තියෙන විශේෂ දානයන් මොනවද කියලා. සඳහන් කරනවා මේ විශාකා මහ උපාසිකාව එක අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වරාටක් ඉල්ලුවා කියලා. ඒ වරාට ගැන සඳහන් කරලා තියෙන්නේ විනය පිටකයේ මහවග්ග පාළියේ. විශාකාව ඉල්ලපු වරාට ගැන සඳහන් කරලා තියෙන විනය පිටකයේ මහා වග්ග පාළියේ. එතන තමයි මූලාශ්‍රය තියෙන්නේ. මෙතන ඒ අටෙන් හතක්ම සඳහන් කරලා තියෙනවා. ඉල්ලපු අටෙන් හතක්. හතක් සුවිශේෂයි. අටම විශේෂ නැත්තේ නෑ. නමුත් මෙතන සඳහන් කරනවා හතක්. මොනවද හත කියලා සඳහන් කරනවා විශාකාවේ ඉල්ලනවා ඉද භන්තේ දිසාසු වස්සං උට්ඨා බික්කු සාවත්තින් ආගච්චිසන්ති භගවන්තං දස්සනාය. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි විවිධ දිසාවන්හි වස් කාලයේ වස් සමාදන් වුණ භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ නැවත හමු වෙන්න වසෙන් පසු මේ සවැත් නුවරට පැමිණෙන්නාහ ස්වාමීනි හැම හැම දිසාවකම වස් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේලා වස් පවාරණය කරලා බුදුරජාණන් වහන්සේ දැකලා වැඳලා යන්න සවැත් නුවරට එනවා. භාග්‍යතුන් වහන්සේ දැකීම පිණිසමයි උන්වහන්සේලා එන්නේ. ඊළඟට කියනවා තේ භගවන්තං උපසංකමිත්වා පුච්චිසanti උන්වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වෙත එළඹිලා ප්‍රශ්න අසන්නාහ උන්වහන්සේලාට ඒ කාලේ ඇතිවෙච්ච ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් අහනවා විසඳ ගන්න. භාග්‍යතුන් වහන්සේ මේ නමින් මේ සසුනේහි සිටි භික්ෂුව කාලක්‍රියා කළා. උන්වහන්සේගේ ඉපදීම කොහිද කියලා අහනවා. දැන් වස් සමාදන් වෙච්ච ප්‍රදේශවල ස්වාමින් වහන්සේලා අපවත් වුණා නම් වස් කාලය ඇතුළතම හරි මේ ස්වාමින් වහන්සේලා දන්න අය හරි බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ ශාසනයේ මෙන්න මේ නම සහිතව පැවිදි වෙලා හිටපු ස්වාමින් වහන්සේ අපවත් වුණා. ආන් ඒ ස්වාමින් වහන්සේ කොහේ ඉපදුනාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් උන්වහන්සේලා ඇවිල්ලා අහනවා. එතකොට සඳහන් කරනවා තම් භගවා ව්‍යාකරිස්සති ඒ සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙනවා. තම් භගවා ව්‍යාකරිස්සති. කොහොමද පිළිතුරු දෙන්නේ? සෝතාපට්ටි ඵලේවා සකදාගාමි ඵලේවා අනාගාමි ඵලේවා අරහත් ඵලේවා නැත්නම් අරහත් ඒවා සෝතාපට්ටි ඵලේවා සකදාගාමි ඵලේවා අනාගාමි ඵලේවා අරහත් ඒවා ඒ භික්ෂූන් වහන්සේ සෝවාන් වුණා උන්වහන්සේ සෝවාන් වෙලා හිටියානම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ සෝවාන් වෙලා හිටියේ කියලා නමුත් අර භික්ෂූන් වහන්සේලා ඒක දන්නේ ඒක දන්නේ නැහැ සකදාගාමි වෙලා හිටියානම් සකදාගාමි වෙච්ච බවත් අනාගාමි වෙලා නම් අනාගාමි වුණ බවත් උන්වහන්සේ අරහත් වේ ලැබුවා නම් රහත් වෙච්ච බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ප්‍රකාශයක් සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරාම මේ මේ වාගේ ප්‍රශ්න අහපුවත් බුදුරජාණන් වහන්සේ මේ විදිහට උත්තර දීපුවත් මුළු ත්‍රිපිටකේ පුරාම දකින්න පුළුවන් කියලා. විශේෂයෙන් ඒ පිළිබඳව කරුණු සඳහන් වෙන සුවිශේෂී සූත්‍රයක් තමයි මහා පරිනිර්වාණ සූත්‍රය. මේ වාගේ භික්ෂුන් වහන්සේලා අහපු විවිධ ප්‍රශ්න වලට උත්තර සපයපු විශේෂිත සූත්‍රයක් මහා පරිනිර්වාණ සූත්‍රය. යම් භික්ෂුවක් වස් පවාරණය කරලා සවැත් නුවරට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ අපි හඳුනන මේ නම තිබූ භික්ෂුන් වහන්සේ කාලක්‍රියා කළා උන්වහන්සේ කොහේ ඉපදුනාද එතකොට භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ ලබාපු ඵලය උන්වහන්සේ ඉපදිච්ච තැන ඒ කරුණ ඔක්කොම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඊළඟට ස්වාමීනි ඒ විස්තර ඇසූ භික්ෂුව අපවත් වෙන්න කලින් සැවතට පැමිණිලා තියෙනවද? දැන් බුදුරජාණන් වහන්සේගෙන් ඒ ප්‍රශ්නය අහපු හාමුදුරුවෝ ඉන්නවන්නේ. ස්වාමීනි අහවල් ස්වාමීන් වහන්සේ කාලක්‍රියා කළා කොහෙද උපදුනේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උන්වහන්සේ යම් යම් උතුම් ඵලයක හිටියා නම් ඒ ඵලයන් සඳහන් කරනවා. පෘතජන සෙයියාවෙන් ඉඳලම දිව්‍ය ලෝක ගත වුණා නම් ඒ කාරණාවත් සඳහන් කරනවා. එතකොට විශාකා මහ උපාසිකාව යනවා අර ප්‍රශ්නේ අහපු හාමුදුරුවෝ ගාවට. අහ උන්වහන්සේ ගාවට ගිහිල්ලා අහනවා ස්වාමීනි ඒ අපවත් වෙච්ච භික්ෂූන් වහන්සේ කොයිම්ම කාලයක හරි සවැත් නුවරට ඇවිල්ලා තියෙනවද කියලා. එහෙම අහපුවාම මේ ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා සවැත් නුවරට ඇවිල්ලා තියෙනවා කියලා. අන් එහෙම කියහම ආගත පුබ්බා ආගත පුබ්බා තේන බික්කුණා සාවත්ති ඒ භික්ෂූන් වහන්සේ දේශනා කළොත් එහෙම විශාකාව කියන කියනවා උන්වහන්සේ සවැත් නුරට ඇවිල්ලා තියෙනවා කියලා අර ස්වාමීන් වහන්සේ දේශනා කළොත් විශාකාව සඳහන් කරනවා ස්වාමීනි එහෙමනම් ඒ ආර්යයන් වහන්සේ මම දුන්න කුමක් හෝ දෙයක් පරිභෝග කරලා තියෙනවා. උන්වහන්සේ සවැත් නුවරට ඇවිල්ලා තියෙනවා නම් උන්වහන්සේ අනිවාර්යයෙන්ම මම දුන්න දෙයක් පරිභෝග කරලා තියෙනවාමයි. ඒ කියන්නේ සවැත් නුවරට වැඩියොත් යම් භික්ෂුවක් විශාකාවගෙන් උපකාරයක් ලබනවා මයි. ඒ කියන්නේ විශාකාව හොයාගෙන ඇවිල්ලා උපකාරයක් ඉල්ලුවේ නැති වුණාට උන්වහන්සේලාට කැපසරු පරිද්දෙන් අවශ්‍ය සියලුම ප්‍රත්‍ය ඇය රැස් කරලා තියලා තියෙනවා. ආගන්තුක භික්ෂූන් ආවොත් උන්වහන්සේලාට ඒකෙන් පිහිට ලබන්න පුළුවන්. ඒ නිසායි සඳහන් කරන්නේ සවතට වැඩලා තියෙනවා නම් උන්වහන්සේ මගෙන් උපකාරයක් ලැබලා තියෙනවා මයි කියලා. ඒ නිසා විශාකාව හැම වෙලාවෙම පුදුමාකාර ප්‍රීතියකින් ජීවත් වෙච්ච කෙනෙක්. ඒ කාරණාව මෙතන සඳහන් කරනවා. ඒක ඇයට සසර මගට හේතු වුණේ කොහොමද කියලා ඒ ප්‍රීතිය. ආන් එහෙම සඳහන් කරාම මොකද එහෙම සඳහන් කරන්න හේතුව මම දුන්න දෙයක් පරිභෝග කරලා තියෙනවා. වැසිසලුවක් හෝ ආගන්තුක බතක් හෝ පරිහරණය කරලා තියෙනවමයි. යටත් පිරිසෙන් මා දුන්න වැසිසලුවක් හරි එහෙම නැත්නම් මන් දුන්න ආගන්තුක බතක් හරි උන්වහන්සේ පරිභෝග කරලා තියෙනවමයි. ඒ කියන්නේ එහෙනම් දන් නුදුන්න වෙලාවකුත් නැහැ. සලු ඕන තරම් දීලා තියෙනවා. සඳහන් කරනවා මේ මේ අන්තිම මේ මහද්දීප හතරටම එකපාර වහින වැස්සක් තියෙනවා කියලා. මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මහද්දීප හතරටම එකපාර වහින වැස්සක්. මොකද්ද එතකොට මහද්දීප හතර ජම්බුද්දීපය, උතුරු කුරු දිවයින, පූර්ව විදේහය, අපරගෝ යානය. දැන් සමහර වෙහි වහින්නේ ලංකාවට මේකපාර. අපි කියන්නේ මේ වැස්ස නම් රට පුරාම වැස්සා කියලා. මුළු ලංකාවටම වහින වැස්සා. ඉතින් ඒ වාගේ මේ මහා කල්පය ආරම්භ වුණාම කවදා හරි දවසක් තියෙනවා මේ මහද්වීප හතරටම එකම දවසේ එකම වෙලාවේ එකම විදිහට වහින වැස්සා. මහා කල්පයක එහෙම එකක් තියෙනවා. ඒක විශේෂ කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන ඒකයි. භික්ෂූන් වහන්සේලාට අවවාදයක් දීලා තියෙනවා ඒ වැස්සේ තෙමෙන්න කියලා. ඉතින් එහෙමනම් භික්ෂූන් වහන්සේලාට ඒ වැස්සට තෙමෙන්න කීවේ ඒ වැස්සේ මොකක් හරි විශේෂ හේතුවක් ඇති. එක්කෝ ඒකට තෙමිච්චාම කායික රෝග සුවපත් වෙන ස්වභාවයක් හරි නැත්නම් ආයුෂ දීර්ඝ වෙන ස්වභාවයක් හරි මොකක් හරි කාරණාවක් ඇති නිසානේ වැස්සට තෙමෙන්න කිව්වේ. එහෙම නැත්නම් වෙන කිසි තැනක හම්බෙන්නේ නැහැ වැස්සට තෙමෙන්න කියපු තැන. වස් කාලේ එහෙම දේශනා කළේ තෙමි තෙමි වඩින්න එපා කියලා. මෙතන කියලා තියෙනවා තෙමෙන්න කියලා. ආන් ඒ වෙලාවේ දැන් මේ කාරණාව හරි සංකීර්ණයි. සංකීර්ණයි කියලා සඳහන් කළේ දැන් භික්ෂූන් වහන්සේලාට එහෙම දේශනාවක් කරලා තියෙනවා වැස්ස වැස්සා. විශාල ධාරානිපාත වැස්සා. විශාඛාව එදා දානෙ දෙන්න ලැහැත්තියේ. වැස්ස දවසේ ඒ නිසා 16ක් අතේ පණිවිඩයක් යවනවා භික්ෂූන් වහන්සේලාට ගිහිල්ලා මතක් කරලා එන්න දානි සූදානම් කියලා. ඉතින් එතකොට මෙතෙන්ට වඩින කිසිම භික්ෂූන් වහන්සේ නමක් විශාකාවගේ ගෙදරට වඩින්නේ පයින් නෙමෙයි. 이르දියෙන් වඩින්නේ. හේතුව තමයි නිතර භාග්‍යතුන් වහන්සේ 이르දිය පාවිච්චි කළේ නෑනේ. හේතුව තමයි වඩින්න බෑ. හැම තැනම වතුර. වතුර පිරීලා ගලලා තියෙන්නේ පයින් වඩින්න බැරි හින්දායි 이르දියෙන් වඩින්නේ. ඉතින් මේ කරුණු සිවුම් කීවේ විසාකව කියලා කියන්නේ මාර්ගඵල ලබපු උත්තමාවක්. ඇයගාව ඉන්න 16ත් එහෙමනම් සමහර විට දැන් භික්ෂූන් වහන්සේලාට වඩින්න බැරුව වතුර තිබුණා නම් 16ට පන්සලට එන්න පුළුවන් පාරක් තිබ්බනම් උන්වහන්සේලා ඒ පාරේ වඩිනවනේ. එහෙනම් මේ 16ත් සාමාන්‍ය 16ක් නොවෙන්න ඕනේ. ඇයත් 이르දියෙන්ම එන්න ඇති. හැබැයි එනකොට දැක්කා සමහර අය නිර්වතින් ඉන්නවා. නිර්වතින් ඉන්න නිසා දැන් ඒතකොට සියලු දෙනාම නිර්වතින් ඉන්නවා දැක්කේ නැතුව ඇති. මොකද මේ එන්නේ කාන්තාවක්. එතකොට පිරිමි කෙනෙක් නිර්වතින් ඉන්නවා දැක්කම කාන්තාවක් එතනින් එහාට ඉස්සරහට ආයෙ එන්නේ ආයෙ එන්නේ නැහැ. සමහරට ඇය එක්කෙනෙක් වෙන්නේ ඇයි දැක්කේ. එතකොට ඇය හැරුණා. ඇය හැරිලා විසාකාව ගාවට ගිහිල්ලා කියනවා ආර්යවෙනි අද ජේතවනාරාමේ භික්ෂුන් වහන්සේලා නැහැ වාගේ. අද නිගණ්ඨයෝ ඉන්නේ ජේතවනාරාමේ කියලා කීවා. ඊට පස්සේ මේ කාරණාව තේරුම් ගත්තා විශාකාව. තේරුම් අරගෙන කියනවා නෑ. ආයෙ පාරක් ගිහිල්ලා කියන්නකෝ දානේ ලෑස්ති කියලා. ඉතින් ආයෙ පාරක් යනකොට ඒ ස්වභාවයක් දැක්කේ නෑ. භාග්‍යතුන් වහන්සේ ඇතුළු සංඝයාට මතක් කළා දානි සූදානම් කියලා. ආන් ඒ වෙලාවේ සියලු දෙනා වහන්සේම අහසින් වඩිනවා. එතකොට මේ ස්වාමින් වහන්සේලා නිරුවතින් හිටියා කියන කාරණාවක් මෙතන නෑ. මොකද භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණ නග්න වීම තහනම් කරලා තියෙන්නේ. සම්පූර්ණ නග්න වෙන්න බෑ. එක්ක සිවුර කරේ තියෙන්න ඕනේ නැත්නම් අඳන සිවුර තියෙන්න ඕනේ. ඒ නිසා සම්පූර්ණ නග්න බව වාග්යතුන් වහන්සේ තහනම් කරලා තියෙනවා නම් භික්ෂුන් වහන්සේලා කවුරුවත් නග්න වෙන්නේ නැහැ. නමුත් ඔය අතර ඉන්න පුළුවන්නේ වැරදි කරන අය කියන දේ අහන්නේ නැති අය සියලු දෙනාම වැරදි කරනව නෙමෙයිනේ. දැන් විශ්වවිද්‍යාලයක උද්ඝෝෂණ පටන් ගත්තාම වැඩි ශිෂ්‍යෝ පිරිසක් උද්ඝෝෂණ කරන්නේ නැහනේ. ටික දෙනයි උද්ඝෝෂණය කරන්නේ. නමුත් විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන් මාස ගානකට වහනව ටික දෙනෙක් කරපු වැරද්ද හින්දා. ඉතින් අර භික්ෂූන් වහන්සේලා දාස් ගානක් ඉන්න තැන අකීකරු අය ඉන්න ඇති. එහෙම කෙනෙක් ඒ වැස්සට සිවුරු ගලවලා තියලා බහින්න ඇති. සමහර වෙලාවට තවත් ඇඳගන්න වෙන වස්ත්‍රයක් නොතිබුණා වෙන්නත් ඇති. ඉතින් එතකොට මෙතන 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් ඉන්නවා, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් ඉන්නවා. මේ එකපාර තේරුම් ගන්න බෑනේ මේ ඉන්නේ කවුද කියලා. ඒකයි ඉස්සරලා එක්කෙනෙක් නග්නව ඉන්නවා දැක්ක ගමන් අර කාන්තාව ආපහු ආපහු හැරුණා. නමුත් දෙවනි පාර ගිහිල්ලා කියනකොට සඳහන් කරනවා මේ භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේත් එක්ක සියලු දෙනාම 이르දියෙන් වැඩි කියලා. විශාකාව බලනවා ගෙදරට වැඩියහම මේ මහා ජලස්කන්ධයේනේ වැඩි. එක ස්වාමින් වහන්සේ නමක ගා සිවුරු කොණක්වත් තෙමිලාද කියලා. සිවුරු කොණක්වත් තෙමිලා නැහැ. පාදවල යන්තම්වත් පාද තෙමිලද කියලා බැලුවා. එහෙම තෙමිලක් නෑ. ඇයට පුදුම ප්‍රීතියක් උපදිනවා. එහෙනම් මේ සියලු දෙනා වහන්සේලාම මගේ දානේ වළඳන්න වැඩියේ අහසින් කියලා. නමුත් අර කාන්තාවට ඒක තේරුම් ගන්න බැරුව ගිහිල්ලා කීවා අද ඉන්නේ නිගන්ටියෝ විතරයි කියලා. නදීශාකාව ඊට වඩා බොහොම ප්‍රඥාවන්තයි. ආන් ඒ නිසා සඳහන් කරනවා විශාකාව මහත් ප්‍රඥාවන්ත නිසා කරුණ දැනගෙනමයි නැවත ඇයට කිව්වේ යන්න ආපහු කියලා. ඒ වෙලාවේ ආපු වෙලාවේ තමයි බැලුවේ භාග්‍යතුන් වහන්සේ 이르දීන් වැඩියා මේ පාද කොණක්වත් තෙමිලා නැති නිසා ප්‍රීතියටපත් වෙලා තමයි අර වරාට ඉල්ලන්නේ. අප්‍රමාණ ප්‍රීතියෙන් ඒ වරාට සඳහන් කරනවා වැසිසලු පූජා කරන්න අවසර දෙන්න. දැන් අර කවුරු හරි එක්කෙනෙක් නග්නව හිටියානේ. එතකොට එහෙනම් වැසිසලුවක් නැති නිසා වෙන්න පුළුවන් ඒ නිසා ස්වාමීනි භික්ෂූන් වහන්සේලාට වැසිසලු මේ සවැත් නුවර සියලුම භික්ෂූන් වහන්සේලාට වැසිසලු දෙන්නයි ඉල්ලන්නේ. මුළු සවැත් නුවරම ඉන්න සියලුම භික්ෂූන් වහන්සේලාට වැසිසලු පූජා කරන්න මට අවසර දෙන්න. ඊළඟට දෙවැනි එක සඳහන් කරනවා යම් භික්ෂුවක් සවැතට ආගන්තුකව වඩිනවා නම් උන්වහන්සේට පිඬු පූජා කරන්න නැත්නම් ආගන්තුක බත දෙන්න මං අවසර ඉල්ලනවා කියලා. මොකද ආගන්තුකවම සවැත් නුවරට වැඩියා. එතකොට වැඩපු දවසේම උන්වහන්සේට හිතාගන්න බෑ මොන වීදියේ පිණ්ඩපාතේ වැඩි යුතුයද මොන වීදියේ නොවැඩිය යුතුයද කොයි වීදියෝ වැඩි දාන ඉක්මනට ලැබෙයිද කාල වේලාව ගෙවෙන්න කලින් ඒ කාරණාව උන්වහන්සේට එකපාරම හිතාගන්න බැරි නිසා සමහරලාට උන්වහන්සේට එදා දානේ නැති වෙන්නත් පුළුවන් ආන් ඒ හින්දා තමයි ඉල්ලලා තියෙන්නේ යම් භික්ෂුවක් ආගන්තුක නම් පිඬු පිනිස වඩින උන්වහන්සේට පුදන ආගන්තුක බත දෙන්න මට අවස්ථාව ඉල්ලලා දෙන්න ස්වාමීනි කියලා දෙවනි ඉල්ලීම කෙරුවා දෙවනි වරේ ඉල්ලුවා. තුන්වෙනි ඉල්ලීම කරනවා ගමික බත දෙන්න මට අවස්ථාව දෙන්න. මොකද මේ ගමික බත ගමන් කරන භික්ෂුවට මගදී ක්ලාන්ත නොවීම පිණිස උන්වහන්සේට දෙන්නා වූ දාණය. ඊතා දීර්ඝ මාර්ගයක ස්වාමින් වහන්සේ නමක් වඩිනවා. ඒ මාර්ගය සමහරට කැලෑවක් මැද්දෙන් තියෙන මාර්ගයක් වනාන්තරයක් මැද්දෙන් තියෙන මාර්ගයක්. උන්වහන්සේට කැලෑවට අවතීර්ණ වුණොත් වනාන්තරයට නැත්තම් කාන්තාරයට අවතීර්ණ වුණොත් උන්වහන්සේට දානේ නෑ. එහෙම වුණොත් උන්වහන්සේට ක්ලාන්ත වෙන්න පුළුවන්. ආන් ඒ වඩින භික්ෂුවට දන් දෙන්න මට අවස්ථාව දෙන්න කියලා වරයක් ඉල්ලුවා. ඊළඟට හතරවෙනි වරේ ඉල්ලුවා ගිලාන බත දෙන්න මට අවස්ථාව දෙන්න. ගිලාන බත කියලා කිව්වේ ගිලන් වූ භික්ෂුවට දෙන්නා වූ ගිලම් බත දෙන්න මට අවස්ථාව දෙන්න ස්වාමීනි කියලා ඉල්ලුවා. ඊළඟට ඉල්ලනවා පස්වෙනි කාරණාව ගිලන් උපස්ථායක ස්වාමින් වහන්සේට දෙන උපස්ථායක බත දෙන්නත් මට අවසර දෙන්න. මොකද දැන් ගිලම් භික්ෂුවට නම් දානේ හම්බ වෙනවා. උපස්ථායක භික්ෂුවට හම්බ වෙන්නේ නැහනේ. උන්වහන්සේ දානෙට පිඬුසිඟා වැඩියොත් මේ ගිලම් භික්ෂුවට හරියට කලට වෙලාවට බේත් හේත් දෙන්න එහෙම අතපසු වෙන්න පුළුවන්. ඒ හින්දා උන්වහන්සේ සුවපත් වෙන්න ඕනේ. ඒ නිසා ගිලම් භික්ෂුවට දන් දෙන්නත් මට අවස්ථාව ඕනේ. උපස්ථායක භික්ෂුවට දාන දෙන්නත් මට අවස්ථාව ඕනේ. ඊළඟට සඳහන් කරනවා හයවෙනි කාරණාව ගිලන් බෙහෙත දෙන්නත් මට අවස්ථාව ඕනේ. ඒ ගිලන් ස්වාමීන් වහන්සේට අවශ්‍ය බෙහෙත් හදලා දෙන්නත් මට අවස්ථාව ඕනේ. හත්වෙනි එක නැත්නම් ආනිසංශ 10න් 10ක් දේශනා කරලා තියෙනවා. එතන මේ විශේෂ කාරණා 6ක් ඇය ඉල්ලුවා මෙතන සඳහන් කරනවා ඊළඟට හත්වෙනි ඉල්ලීම හැටියට ආනිසංස 10ක් හම්බ වෙන තව විශේෂ දානයක් තියෙනවා. ඒකත් මට ඕන කිව්වා. එක දානයක් දුන්නාම ආනිසංස 10ක් හම්බ වෙනවා. ඒකත් මට ඉල්ලුවා. ඒ මොකක්ද ඒ දාන්නේ? ඒ වෙන මොකක්වත් නෙමෙයි කැඳ පූජාව. අපි වැඩි සැලකන්නේ නැහැ කැඳ පූජාව. කැඳ පූජාවේ ආනිසංස වෙනමම දේශනා කරලා තියෙනවා. දැන් මෙතන කියනවා ආනිසංස 10ක් හම්බ වෙනවා කියලා. ආන් ඒ නිසා මේ සවැත් නුවරට වඩින සියලු සංඝයාට කැඳ දෙන්නත් මට අවස්ථාව ඕනේ. අටවෙනි එක ඉල්ලනවා. දැන් අතන අපි කිව්වේ හතක් විශේෂයි කියලානේ. නමුත් අටම විශේෂයි. නමුත් එතන කතා කරන්නේ හත ගැන අටවෙනි එක ගැනත් අපි දැනගන්න කියමු. සවැත් නුවරේ ඉන්න සියලුම භික්ෂුණීන් වහන්සේලාට වැසි සලු දෙන්නත් මට අවස්ථාව ඕනේ. භික්ෂූන්ට විතරක් නෙමෙයි භික්ෂුණීන් වහන්සේලාටත් නානසලු පූජා කරන්න අවස්ථාව ඕනේ කියලා කාරණා 8ක් ඉල්ලනවා. තස්සා මේ තදනුස්සරතිය නුස්සරන්තියා මේ මේ කාරණා හත මතක් කරද්දී ස්වාමීනි මට ප්‍රමෝදය ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මේ කරුණු හත මතක් කරද්දී මට ප්‍රමෝදය ඇති වෙනවා ප්‍රමෝදය කියලා කියන්නේ ප්‍රීතියට එහා ගියපු එකක් අපි කියන්නේ ප්‍රීති ප්‍රමෝදයටපත් වුණා කියලානේ ඒ කියන්නේ ප්‍රීතියට වඩා ලොකු සතුටක් ප්‍රමෝදය කියන්නේ එහෙනම් මේ කරුණු හත මතක් කරනකොට මම ප්‍රමෝදයටපත් වෙනවා ඉතින් ඒ කාරණාව හැබෑවටම ප්‍රමෝදයටපත් වේ යුතු කරුණක් මුළු සවැත් නුවරම ඉන්න සංඝයාගේ අත්‍යවශ්‍ය කාරණා හතම Tamanට ඊළඟන කරපුවාම කාටද සතුටක් ඇති වෙන්නේ නැත්තේ. ඒකයි සඳහන් කරන්නේ ස්වාමීනි ඔය කියන භික්ෂූන් වහන්සේ සවැත් නුවර වැඩියා නම් මගෙන් උපකාරයක් ලැබුවමයි කියලා. නැත්තම් මා දුන්න දෙයක් පරිහරණය කළාමයි කියලා සඳහන් කරමින් තමයි කියන්නේ මට ඒ කාරණාවේදී ස්වාමීනි විශේෂ ප්‍රමෝදයක් ඇති වෙනවා කියලා. මොකද භාග්‍යතුන් වහන්සේ යම් භික්ෂුවක් කාලක්‍රියා කළා කියලා කියද්දී ඒ භික්ෂුව සැවතට ඇවිල්ලා තියෙනවා නම් මේ දාන හතෙන් එකක් හෝ උන්වහන්සේ ලබලා තියෙන්න ඕනේ. මේ දාන හතෙන් මග ඇරෙන්න බෑ. හැම පැත්තම ආවරණය කරලා තියෙන්නේ. ගිලන් වෙලාව නම් එහෙම, උපස්ථායක වෙලාව නම් එහෙම, ආගන්තුකව ආව නම් එහෙම, වැසිසලු නැතුව ආව නම් එහෙම, උදේ පාන්දර ආව නම් ඒත් කැඳ හම්බ වෙනවා. මේ සියලුම දේවල් ආවරණය කරලා තියෙන. ඒ හින්දා අය මේ කාරණාව නූණ කියන දෙයක් ඉතුරු කරලා නැහැ. ඒ හින්දා මට විශේෂ ප්‍රමෝදයක් ඇති වෙනවා කියලා සඳහන් කරනවා. මොකද ද්වේ යාගු කියලා කියන්නේ හැමදාම දෙන කැඳ. ඒ කියන්නේ ද්වේ යාගු කියලා කියන්නේ හැමදාම දෙනවා. ඉස්සර දැන් අපිට පොළොන්නරුවේ එහෙම ගියහමත් දකින්න තියෙනවා පැරණි කැඳ ඔරු කැඳ ඔරු තිබිලා තියෙන විශාල ඔරු ගල් වලින් හදාපු ඔරු ඉතින් ඕකට තමයි ගෙනහිල්ලා කැඳ පුරවන්නේ. ඊට පස්සේ අරුණ උදා වුණාට පස්සේ ආහාර වළඳන්න පුළුවන් වෙලාව එනකොට පිණ්ඩපාතේ වඩින වෙලාවේ එළමෙනකන් උන්වහන්සේලා කැඳ වළඳනවා. ඔරුවේ තමයි කැඳ තියෙන්නේ. ඕන තරම් කැඳ තියෙනවා. කැමති තරම් අරන් වළඳන්න පුළුවන්. බොහෝ වෙලාවට පිණ්ඩපාතේ වැඩලා තියෙන්නේ එකපාරයි. ඒ එකපාරක් පිණ්ඩපාතේ වැඩි සමහරලාට අටහමාරට 9ට විතර වගේ තමයි වැඩි. ඒ වැඩලා ඉතින් 10ට 10 මාට විතර කොහේ හරි දාන වෙලඳුවාම දවසේ ආහාරය එච්චරයි. එතෙක් කලින් දවසේ දවල් වරඳපු ස්වාමින් වහන්සේලාගේ කායික සුවය උදෙසා තමයි මේ උදේ පාන්දර කැඳක් ගෙනහිල්ලා පූජා කරන්නේ. ඒකෙන් ලැබෙන ආනිසංස ප්‍රමාණය ආයුෂ ආනිසංස 10ක් කියලා කියනවා. මොනවද කැඳ පූජාවෙන් ලැබෙන ආනිසංස 10? ආයුෂ. ආයු වැඩි වෙනවා. වර්ණය ලැබෙනවා. සැපේ ලැබෙනවා, බලය ලැබෙනවා, ප්‍රඥාව ලැබෙනවා. දැන් ඒක බද්දන් දුන්නහමත් ලැබෙන බව අපි දන්නවා ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ පංචවිධ කාරණාව ලැබෙනවා. එතකොට බතකින් නොලැබෙන කැඳකින් ලැබෙන තවත් විශේෂ කාරණා තමයි බඩගිනි හා පිපාසා නිවනවා. නේ. බත් දුන්නාම බඩගින්න විතරනේ නැති වෙන්නේ. දැන් කැඳ බීවහම සාපිපාසා දෙකම නිවෙනවා. එතකොට විශේෂානිසංශයක් එකෙන් දෙකක් කරලා තියෙනවා. බඩගිනි හා පිපාසා නිමෙනවා. විශේෂයෙන් සඳහන් කරනවා ඊළඟට මේ මල පහ පිරිසිදු කිරීම කරනවා. ඒ කාරණාව පහසු කරනවා. ඒකට සඳහන් කරන වස්තිය පිරිසිදු කරනවා කියලා. ඊළඟට සඳහන් කරනවා උදරාවශේෂයේ පැසවනවා. උදරාවශේෂයේ පැසවනවා කියලා විශේෂ කාරණාවක් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ කියන්නේ කුසේ ආහාර ආදී හොඳට දිරවන්න ඒක හේතු කාරණාවක් බවට පත් වෙනවා. වාතය අනුලෝම කරනවා. එතකොට මේ කඳ පූජාවේ තියෙන තවත් ආනිසංශයක් ආදී වශයෙන් ආනිසංශ 10ක් කැඳ පූජාවේ සඳහන් කරලා තියෙනවා විශාකාව ඒකත් ඉල්ලගෙනයි තියෙන්නේ. එම නිසා හැමදාම කැඳ පිදීමේ අවස්ථාව Tamanට දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. එය මතක් කරන මට ප්‍රමුදිත බව හා ප්‍රීතිය හටගනී. විශාකවමයි සඳහන් කරන්නේ මතක් කරන මට ප්‍රමුදිත බව හා ප්‍රීතිය හටගන්නවා. මනස ප්‍රීතියටපත් වුනහම කය සංසිඳෙනවා. මනස ප්‍රීතියටපත් වුනහම කය සංසිඳෙනවා කියලා සඳහන් කරනවා. සංසිඳුන කයින් සැප විඳිනවා. සැපවත් වූ කයින් සමාධියටපත් වන්නේ මේ ස්වාමීනි මම. සංසිඳුන කය සැපවත් වෙනවා. ඒ සැපවත් වූ කය භාවිතා කරමින් මම සමාධියට සමවදිනවා. ඉතින් ඒ නිසා මේ දේවල් ඔක්කොම ඇයට උදා කරලා දුන්නේ දානය. ඒ නිසා දානය නිසා ඇය ලබපු උතුම් ඵලය ගැන මේ සඳහන් කරන්නේ. එය මට ඉන්ද්‍රිය භාවනාවක් බවට පත් වෙනවා. එතකොට දැන් දානය ඇය භාවනාවකුත් කරගෙන. ඇයි එය මට ඉන්ද්‍රිය භාවනාවක් බවට පත් වෙනවා. මොකද්ද? බොජ්ජංග භාවනාවක් බවට මට ඒකපත් වෙනවා. ඇයි බොජ්ජංග භාවනාවක් බවට පත් වෙන්නේ? සඳහන් කරනවා විශාකාව භාග්‍යතුන් වහන්සේගෙන් මේවට අට ඉල්ලන්නේ මොකද වරාට ඉල්ලන්න අවසර ඉල්ලුවාම ප්‍රථම වශයෙන් බුදුරජාණන් වහන්සේ අවසර දුන්නේ නැති නිසා. දැන් ඇය මෙතන සඳහන් කරුවානේ මට ප්‍රීතිය ඇති වෙනවා, ප්‍රමුදිත බව ඇති වෙනවා, කය සංසිඳෙනවා, සමාධියටපත් වෙනවා. එතකොට බොජ්ජංග භාවනාවකින් ප්‍රීතිය, සමාධිය මේ සියලුම දේවල් වැඩෙනවානේ. එතකොට ඒක බොජ්ජංග භාවනාවක් බවටපත් වෙනවා. නමුත් මේ අට වරාට ඉල්ලහම දුන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ අවසරය. මේ කොච්චර ආනිසංස තියෙනවා කියලා ඉල්ලුවත් මුලින්ම ඉල්ලනකොට අවසර දුන්නේ නෑ ප්‍රථමයෙන්ම ප්‍රතික්ෂේප කළා කියලායි සඳහන් කරන්නේ ඉල්ලනකොටම ප්‍රතික්ෂේප කළා තථාගතයන් වහන්සේ වර දෙන්නේ නැති බව දේශනා කරනවා ඒ මොකක් නිසාද ප්‍රතික්ෂේප කරන්නේ ඇයට දන් දෙන්න අවස්ථාව දෙන්න තියෙන අකමැත්තද නෑ බුදුරජාණන් වහන්සේ වර දෙන්නේ නෑ කාටවත් ඒ නිසා සඳහන් කරනවා තථාගතයන් වහන්සේ කාටවත් වර දෙන්නේ නෑ කියලා ඉන් පසු කියනවා ස්වාමීනි යමක් කැපද නිවැරදිද අන්න ඒ සඳහා වරයක් ඉල්ලන්නේ මම යමක් කැපයිද නිවැරදිද එයින් ඒ කාරණාව සඳහායි මම මේ වරයක් ඉල්ලන්නේ කැප වූ දෙයක් වෙනුවෙන් කියලා ආයෙත් සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා එහෙමනම් ඉල්ලන්න කියලා. එහෙම කියහම තමයි කියන්නේ එහෙමනම් ඉල්ලන්න කියලා. අන් එහෙම කීවහම තමයි මේ වරාට අය ඉල්ලුවේ කියලා සඳහන් කරනවා. එතකොට දානයක තියෙන මහත්ඵල බව, මහානිසංස බව, නිවනට හේතු වෙන බව, භාවනාවට උදව් කරන බව, ප්‍රීතිය ප්‍රමෝදය ඇති කරන බව, මෙලව සුවපත් කරන බව, කය සුවපත් කරන බව, සමාධියට හේතු වෙන බව මේ දානය තුල මුදුන්පත් කරගන්න තියෙන කරුණු අප්‍රමාණයි. ඒ නිසා හරියට දානයක් මේ ශාසනය දුන්නොත් හරියට පින්කම් ටිකක් මේ ශාසනය කරගත්තොත් ඒක අනාගත ජීවිතේ කෝටි ගානකට බලපාන පින්කමක් බවට පත් වෙනවා නැත්නම් කල්ප ගානකට හේතු වෙන පින්කමක් බවට පත් වෙනවා. ඒ නිසා සඳහන් කරනවා මේ වර අට මට ලැබුණම මගේ ඊළඟ මගඵල දක්වාම ප්‍රතිඵල ලබා දෙනවා කියලා. මේ වර අට මට හම්බුනහම ඊළඟ මාර්ගඵල දක්වාම මට ප්‍රතිඵල ප්‍රතිඵල හම්බ වෙනවා. දැන් සෝවාන් වෙලානේ ඉන්නේ. ඉතින් තව මාර්ගඵල තුනකට යන්න තියෙනවා. මාර්ග තුනකුයි ඵල තුනකුයි. ඉතින් මට එතෙන්ට යන්නම මේක හේතුවක් වෙනවා කියලා සඳහන් කරනවා. ඒ නිසා සඳහන් කරනවා ඉන්ද්‍රිය භාවනා කියන්නේ උපචාර වශයෙන් ඉන්ද්‍රිය භාවනා කියන්නේ උපචාර වශයෙන් මට ඒ කාරණාව දිනු කරගන්න පුළුවන් උපචාර භාවනාවක් හැටියට. බල භාවනා කියලා කියන්නේ අර්පණා සමාධියට. ඉන්ද්‍රිය භාවනා කියලා කියන්නේ උපචාර සමාධියට. බල භාවනා කියලා කියන්නේ අර්පණා සමාධියට. එතකොට මොනවද මේ බල භාවනා කියලා කියන්නේ? බල භාවනා කියලා එතන කියන්නේ බොජ්ජංග වලට. ඒ නිසා සඳහන් කරනවා අර්පණා සමාධිය වශයෙන් ඒකී අදිචිත්ත වැඩිම වශයෙන් අදිචිත්ත අදි ප්‍රඥා වැඩිම වශයෙන් බල භාවනාවක් වෙනවා. බොජ්ජංග භාවනා වශයෙන් කියවහම විපස්සනා වශයෙන්ද බොජ්ජංග භාවනා වශයෙන් විදර්ශනාවත් මට එතකොට වැඩෙනවා. සිව්වන කාරණාව හැටියට මගඵල වශයෙන් කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ පළමු කාරණාව දාණය. අපි සඳහන් කරපු පළවෙනි කාරණාව දාණය. එහෙනම් දාණයෙන් උපචාර සමාධිය ඇති වෙනවා. දාන් දුන්නාම උපචාර සමාධිය. දෙවෙනි කාරණාව සමතය අර්පණා සමාධිය. එතන සිව්වන කාරණාව මගඵල වශයෙන් හේතු වෙනවා කියලානේ අපි කිව්වේ. එහෙනම් දාණය උපචාර සමාධියට හේතු වෙනවා. දෙවන කාරණාව සමතය අර්පණා සමාධි වශයෙන් හේතු වෙනවා. තුන්වෙනි කාරණාව විදර්ශනා වශයෙන් හේතු වෙනවා. හතරවෙනි කාරණාව මගඵල වශයෙන් නිර්වාණය ලබනවා. එහෙනම් මෙතන සඳහන් කළා සිව්වෙනි කාරණාව මගඵල වශයෙන් හේතු වෙනවා කියලා. එහෙනම් සිව්වෙනි කාරණාව තමයි නිර්වාණ අවබෝධය සඳහා හේතු වෙන බව දේශනා කරලා තියෙනවා. එහෙමනම් සාමේ භවිෂ්‍යති ඉන්ද්‍රිය භාවනා, බල භාවනා, බොජ්ජංග භාවනා කියන විශාකා මහ උපාසිකාවගේ ප්‍රකාශය ඉන්ද්‍රිය භාවනා, බල භාවනා, බොජ්ජංග භාවනා කියන මේ විශාකා මහ උපාසිකාවගේ ප්‍රකාශය ඉස්මතු කරන්න වටිනවා කියලා සඳහන් කරනවා. එය භාග්‍යතුන් වහන්සේ අනුමත කරනවා. ඒ නිසා තමයි අද අපිට බුදුරජාණන් වහන්සේ දානය ගැන දේශනා කරපු භාවනාවේදී අන්තර්ගත කරුණු ටික මෙතන සාකච්ඡා කරන්න අවස්ථාව ලැබිලා තිබුණේ. විශාකා මහ උපාසිකාවගේ මේ මේ ඉල්ලීම නිසා භාවනාවට දානය සිවුම් ආකාරයෙන් බලපාන්නේ කොහොමද කියන කරුණ පටිසම්භිදා විදිහට සාකච්ඡා කරන්න උනේ මෙන්න මේ ඉල්ලීම හින්දා. එය අනුමත කළ නිසා තමයි විශාකාව මේ වර අට ලබන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවා භාග්‍යතුන් වහන්සේ අනුමත කළා ඒ නිසා ඇය ඒ වරාට ලැබුවා ඊළඟට සඳහන් කරනවා සමත නිමිත්ත නම් සමතයාගේ නිමිත්ත සමත නිමිත්ත නම් සමතයාගේ නිමිත්ත වය ලක්ෂණය කියලා කියන්නේ බංගානුපස්සනාව වය ලක්ෂණය කියන්නේ බංගානුපස්සනාවයි නිරෝධ නම් නිර්වාණයයි ඊළඟට සඳහන් කරනවා ඡාගාදි මුක්ත කියලා කියන්නේ දාණයට විශේෂයෙන් කැමති කියන එක. ඡාගාදි මුක්ත දාණයට හරි කැමති දන් දෙන්න හරි කැමති කියන කාරණාව. අදිචිත්ත නම් විපස්සනාවට පාදක වූ සමාධියයි. අදිචිත්ත විදර්ශනා භාවනාව මුදුන්පත් කරගන්න පාදක වෙලා උපදින සමාධියට කියනවා අදිචිත්ත කියලා. විපස්සකාණං කියලා කියන්නේ බංගානුපස්සනාවේ ඉඳලා සංකාර උපේක්ඛා ඥානයේ දක්වා තියෙන විපස්සනාවට විපස්සකාණං කියලා කියන්නේ බංගානුපස්සනාව ඉඳලා සංඛාර සංඛාර උපේක්ඛා ඥානයේ දක්වා තියෙන කාරණාවට සඳහන් කරනවා විපස්සකාණං කියලා. ඊළඟට අරිය පුද්ගලාණං අටක් වූ ආර්ය පුද්ගලයන් වහන්සේලාට මේ අටක් වූ ආර්ය පුද්ගලයන් වහන්සේලා කියලා කියහම අපි කියන්නේ අෂ්ටාර්ය පුද්ගල. එහෙනම් මොකක්ද මේ අටක් වූ ආර්ය පුද්ගලයෝ කියලා කියන්නේ? මග සහ ඵල. සෝවාන් මග. එතකොට සෝවාන් මගට පිළිපන්න කවුද එතකොට මේ සෝවාන් මගට පිළිපන්න කියලා කියන්නේ? සාමණේර භික්ෂුවත් එතන ඉන්න කෙනෙක්. උපසම්පදා භික්ෂුවත් එතන ඉන්න කෙනෙක්. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන කෙනත් එතන ඉන්න කෙනෙක්. ඒ කියන්නේ සෝවාන් මගට පිළිපන්න අයනේ. සෝවාන් මගට එන්න සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන එකත් ඊටාම ඉහළ අවස්ථාවක්. ඉතින් එතකොට සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේට දානයක් දුන්නාම ලැබෙන ආනිසංසය සීමාවක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන බව දැන් මේ අය හොඳට දන්නවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෞද්ගලික දාන 14ක් දක්ෂිනාව්‍ය භංගයේ පැහැදිලි කරන තැන දේශනා කළා සරණ ගිහිල්ලා පන්සල් ආරක්ෂා කරන කෙනෙකුට දානයක් දුන්නොත් එක වේලක් අනාගත ජීවිත අසංකේයයක් විපාක දෙනවා කියලා. ඒ කියන්නේ සෝවාන් පලස්තයා මාර්ගස්තයා මාර්ගයේ ඉන්න කෙනා. එහෙමනම් ඒක උතුම් වූ සෝවාන් ආර්ය මාර්ගයේ උදෙසා දිවිහිමියෙන් මේ සිල් ආරක්ෂා කරනවා කියලා යමෙක් කැප වුණා නම් පොරොන්දු වුණා නම් ඒක ඊටාම ඉහළ සීලයක් බවට පත් වෙනවා. එතකොට ගිහි අයට තෙරුවන් සරණ ගිහිල්ලා ආරක්ෂා කරන පංචශීලය. අටසිල්, නවසිල්, දසසිල් කියන කාරණාවත් එතෙන්ට වටිනවා. පන්සිල් කියලා කිව්වේ අඩුම තැන හින්දා. එතකොට සාමණේර ස්වාමින් වහන්සේටත් ඒක මාර්ගඵලයකට හේතු වෙන මගක් බවට පත් වෙනවා. හැබැයි සාමණේර ස්වාමින් වහන්සේගේ ගෘහස්ත දස සීලයේ ලොකු වෙනසක් තියෙනවා. ගෘහස්ත අයගේ සරණාගමණය ඒගොල්ලන්ට සිංහලෙන් සමාදන් වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනත් භාෂාවකින් සමාදන් වුණා කියලා වරදක් වෙන්නේ නැහැ. pāli භාෂාවෙන්ම සමාදන් වෙන එකත් හොඳයි. හැබැයි සාමණේර ස්වාමින් වහන්සේට වෙන කිසිම භාෂාවකින් බෑ pāli භාෂාවෙන්ම ඒක සමාදන් වෙන්න ඕනේ. ඒ නිසා සාමණේරයාගේ සරණාගමණය කියලා කියන්නේ විනය කර්මයක්. දැන් ගිහි කෙනෙකුගේ පන්සිල් කැඩුනත් අටසිල් වල සිල් පදයක් කැඩුනා වුණත් සරණ බින්දෙන්නේ සරණ බින්දෙන්නේ නැහැ. හැබැයි සාමණේර ස්වාමින් වහන්සේගේ 10න් පන්සිල් වලින් එකක් කැඩුනොත් සරණත් බින්දෙනවා. ඒ කියන්නේ සිල්පද 10ම කඩා වැටෙනවා. ඔබේ කැඩුනොත් එකයි කැඩෙන්නේ සාමණේර ස්වාමීන් වහන්සේගේ 10ම කැඩෙනවා. 10මත් කැඩිලා සරණත් නැතුව ගිහිල්ලා උපාධ්‍යයන් වහන්සේගේ උපාධ්‍ය ග්‍රහණයක් නැතුව යනවා. වස් කාලේ නම් වසුත් කැඩෙනවා. ආවාසයක් දීලා තිබුණා නම් කුටියක් දීලා තිබ්බා නම් සංඝසතු කුටියක් නම් ඒ කුටියේ අයිතිවාසිකමත් නැතුව යනවා. පොරවගෙන ඉන්න සිවුරු පිරිකර සංඝසතු වේව නම් ඒ සිවුරු පිරිකර වහාම අයිතිය අහෝසි වෙනවා. පරිහරණය කරන පාත්‍රා කෝප්පා පාවහන් සියල්ලම සංඝසතු නම් ඒ සියල්ලගේම අයිතිය අහිමි වෙනවා. ඒ තරම්ම භයානක සිදුවීමක් බවට පත් වෙනවා. එතනින් එහාට එව්ව පාවිච්චි කරන මොහොතක් මොහොතක් පාසා පාර හැදෙන්නේ නිරේ පැත්තට. ඒ නිසා යම් සිල්පදයක් කැඩුනා කියලා දැනගත්තොත් ඒ මොහොතේම ගිහිල්ලා ස්වාමින් වහන්සේට කියලා සිල් සමාදන් වෙලා නැවත උපාධ්‍යග්‍රහණය ඇති කරගන්න ඕනේ. එතකොට පන්සිල් වලින් එහා පහෙන් එකක් කැඩුනොත් එහෙම වුණොත් පැවිදිකමට හානියක් වෙන්නේ නැහැ. නමුත් ඊට පස්සේ දුස්සීලයි. දුස්සීල වුණාම ආපහු සිල් ගන්න ඕනේ. හැබැයි සිල් ගත්තට විතරක් සිල්වත් වෙන්නේ නැහැ. මොකද සාමණේර භික්ෂුන් වහන්සේලාට දඬුවම් තියෙනවා. කඩා ගත්තාම දඬුවම් තියෙනවා. ආන් ඒ දඬුවම් විඳලම සිල් ගන්න ඕනේ. ඒ කියන්නේ කෝටුවක් අසයක් අරගෙන ගහනව නෙමෙයි. වැලි දඬුවම් කියලා දඬුවම් තියෙනවා. ඒ වැලි දඬුවම් වලින් කියන්නේ ආචාර්යයන් වහන්සේ නැත්නම් උපාධ්‍යයන් වහන්සේ නියම කරනවා බෝමලුවට ගෙනහිලා වැලි බාල්දි පහක් දාන්න. අර සිල්පදේ කඩාපු වරදේවා වැලි දඬුවම්. නැත්නම් නියම කරනවා මාසයක් එක දිගටම බෝමලුවාම දින්න ඕනේ. ඒක මාසයක්ද දවසක්ද ඒක උන්වහන්සේ තීරණය කරන ප්‍රමාණය. නැත්නම් චෛත්‍ය මළුවම් දෙන්න නැත්නම් හැමදාම දාන ශාලාවේ වත කරන්න. නැත්නම් දවස් මෙච්චරක් වෙසිකිලි වත කරන්න. ඒ වගේ උපාධ්‍යයන් වහන්සේ පවරන දෙයක්. එතකොට උන්වහන්සේ අතින් වැරදි ගොඩක් වෙලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ බොහොම අනුකම්පාවෙන් දේශනා කරලා තියෙන මේ භාග්‍යතුන් වහන්සේම ඒ එකක් එකක් ගානේ දඬුවම් කරන්න ගියොත් සාමණේරයාට සිල් රකින්න කාලයක් එන්නේ නැති වෙයි. ඒ නිසා සියලුම දේවල් අල්ලලා එක දඬුවමක් දෙන්න කියලා. ඉතින් සාමණේරකම කියන එක ඒකයි ගිහි දස සීලයට වඩා හුඟක් හුඟක් වෙනස් වෙන්නේ. උපසම්පදා ස්වාමීන් වහන්සේගේ හැටියට යනකොට ලෝකයේ තියෙන දෙවි බඹුන් පවා දන ගහන ශ්‍රේෂ්ඨතම සීලය. ඉතින් ඒක උන්වහන්සේ ආරක්ෂා කරගෙන කරගෙන යනවා යම් වෙලාවකට කැඩෙනවා බිඳෙනවා රහතන් වහන්සේ නමකටවත් ඇවත් නොවි ආරක්ෂා කරන්න බැරි සීලයක් හැටියට දේශනා කළේ කෝටි ගාණක් ශික්ෂාපදේ නමුත් උපසම්පදා වුණ වහන්සේගේ පැවිදිකම රැකිලා තියෙනවා පරාජිකා හතර රැකගෙන ඉන්න තාක්කල්. ඉතින් පරාජිකා හතරක් කියවට හතරක්ම නෙමෙයි එතන තවත් අනුපරාජිකා හැටියට පරාජිකා 20ක් තියෙනවා. හතරක් කියලා කල්පනා කරගෙන ඉඳලා හතර ගැන විතරක් හිතාගෙන හිටියොත් නොදැන අර 20න් එකක් කැඩුනොත් ඒක පරාජිකාවට අනුරූප එකක් නිසා එයත් පරාජිකාවක් හැටියට සලකන්න කියලා සමන්ත පාසාධිකාවෙත් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා හතර විතරක් දැනගෙන මදි මේ 20ම පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ කරුණු ටික හරියටම ආරක්ෂා කරගත්තොත් සාමාන්‍ය කියන්නේ සතර පරාජිකාවෙන් ආරක්ෂා වුණොත් උන්වහන්සේ භික්ෂුවක්. ඒ නිසා සියලුම සිව්පසේ ඉවසන්න උන්වහන්සේ සුදුසුයි. ඉතින් ඒක භාග්‍යතුන් වහන්සේ ශාසනය ආරක්ෂාවට තමයි එහෙම දේශනා කරලා තියෙන සාමණේරකම කියන එක උපසම්පදා සීලය රකින්නට වඩා අමාරු කාරණාවක්. අර මෙහෙම සඳහන් කළොත් සමහරලාට කෙනෙක් රස්සාවක් ලබන්න ඉස්සල්ලාම රැකියාව ලැබුණාම එයාට කාලයක් තියෙනවා කවදාවත් නිමාඩු ගන්න බෑ. මුල්ම කාලේ නිමාඩු ගන්න බෑ. කිසිම හේතුවක් නිසා නවතින්න බෑ. දිගටම එන්න ඕනේ. එහෙම අවුරුද්දක් හමාරක් ඒ කාලයේ සම්පූර්ණ කරාම තමයි රැකියාව ස්ථීර කරාම එයාට නිමාඩු 40 ගාණක් හම්බ වෙනවා. වෙන පහසුකම් තියෙනවා, ගොඩක් තියෙනවා. ආන් ඒ වගේ තමයි සාමාන්‍යරකමයි උපසම්පදාවයි. උපසම්පදා ස්වාමීන් වහන්සේ අතින් බොරුවක් කියවුනොත් උන්වහන්සේට වෙන්නේ ඇවතක්. හැබැයි දැන දැන ඇවත් කරන්න බෑ. ඇවතක් වුණොත් තවත් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා මම බොරුවක් කියවුණා මට කියලා උන්වහන්සේට ඒක කියන්න ඕනේ. ඒවා කියන්නේ pāli භාෂාවෙන්මයි. ඒ කියලා උන්වහන්සේත් එක්ක ඇවත දෙසා ගන්න ඕනේ. ඊට පස්සේ පොය කරාම ආය සම්පූර්ණයෙන් උන්වහන්සේ පිරිසිදු වෙනවා. ඉතින් එතකොට ඒ රැකියාව ස්ථීර වුණා වාගේ. ඇයි භාග්‍යතුන් හසෙව එහෙම පනවලා තියෙන්නේ? මේ ශාසනයේ සුරක්ෂිත භාවය උදෙසා. ආන් ඒ අතිශ්‍රේෂ්ඨ උපසම්පදාව රැකගන්න තමයි සාමණේරයා 20 අවුරුද්දක් වෙනකන් මේ පුරුදු වෙන්නේ. ආන් ඒ සාමණේරකම රැකගන්න ඕන හින්දා තමයි කෙනෙක් පැවිදි වෙන්න ආපුවාම යටත් පිරිසෙන් 4 මාසයකවත් තිත්තිය පරිවාස කාලයකට යටත් කරන්න කිව්වේ. ඒ කාලය තුල හිස කෙස් බාලා සුදු ඇඳුම් අඳවලා කෙස් බෑවත් නැතත් කමන්නේ සුදු ඇඳුම් අඳවලා ඒ ළමයාට දසසිල් දෙනවා මාස හතරක් එයා දසසිල් එතකොට ඒ ළමයා අතින් ඒක කැඩෙනවා සීමාවක් නෑ හාර මාසයක් නේ කැඩි කැඩි සමාදන් වෙවි කැඩි කැඩි සමාදන් වෙවි එනකොට හාර මාසයක් යනකොට එයාට හොඳ සිහියක් එනවා මේ සිල්පද බොරුවක් කියවෙන්න එනකොටම සිහි එනවා මේක දැන් කියවිලා බෑ කියලා ආන් ඒ කාලයේ ඇති කරන්න ඕන නිසායි භාග්‍යතුන් වහන්සේ තිත්ත්‍ය පරිවාස කාලයක් දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒකට විරුද්ධ වෙලා හාර මාසයක්වත් නොතියා පැවිදි කරනවා නම් ඉතින් එහෙම ඕන තරම් ඕන තරම් වෙනවා සමහරලාට මව්පියන්ට හදිස්සිය පැවිදි කරන්න සමහරට ආචාර්යවරුන්ට හදිස්සිය පැවිදි කරන්න. ඉතින් කමක් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේට පිටුපෑවද කියන කාරණාවට උත්තරයක් හොයාගන්නත් වෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේට පිටුපාල මේ ශාසනය මුවත් කරලා වැඩක් නැහැ. ඉතින් ඒ නිසා වෙරළකුණුත් එහෙමයි. ඉතින් මේ අර නිවන් මගට ඒ කරුණ උපයෝගී වෙන නිසා මෙර ලකුණක් තියලා තියෙනවා නම් පච්ච කෙටීමක් කරලා තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ අනුමත කරන්නේ නෑ දේශනා කළේ පච්චය අයින් කරන්න කියලා. අයින් කරන්න ගියම තුවාලයක් හැදෙනවා. මොකද ඒවා කාවැදුනහම ගැලවෙන්නේ යන්නේ ලොකු තුවාලයක් හැදෙන්න පුළුවන්. තුවාලය හැදුනට පස්සේ පැවිදි කරන්න කියලා දේශනා කරලා නැහැ. තුවාලේ හොඳ වෙනකන් ඉඳලා ආය හැම වැඩෙනකන් ඉඳලා ආය අරකේ සලකුණ මතුවෙනවද කියලා බලන්න කිව්වා. මතුවෙනවා නම් ආයෙ එපා. එහෙම මතුනේ නැත්තම් විතරයි පැවිදි කරන්න අවසර දීලා තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දිත් පැවිදි කරනවා නම් භාග්‍යතුන් වහන්සේට පිටුපාලා මේ ශාසනය ගමනක් යන්න පුළුවන් කියලා වෙනම හිතන්න ශක්තියක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එහෙම කරන්න පුළුවන් වෙයි නැත්නම් ඉතින් භාග්‍යතුන් වහන්සේට පිටුපාලා නිවන් දකින්න පුළුවන්ද කියන කාරණාව වෙනම සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ නිවන හොයාගෙන යන මග එහෙනම් සෝවාන් මාර්ගය තව ඵලයට ආවේ නැහැ. මේ උතුම් සිල් ගිහි පැවිදි සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ආරක්ෂා කරගෙන යනවනම් එයා සෝවාන් මාර්ගයට නැත්නම් මාර්ග මාර්ගයට ප්‍රවිෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවා. සෝවාන් බව වෙනුවෙන් දැන් සෝවාන් වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ කොතනවත් සිල් රකින්න දේශනා කරලා නැහැ. සෝවාන් වෙන්න කියලා භාවනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලත් නැහැ. එහෙනම් මොනවා වෙන්න භාවනා කරන්නද කිව්වේ? වාඩි වෙන්න කිව්වෙම රහත් වෙන්නම කියලා හිතාගෙන. මොකද සෝවාන් වෙන්න කියලා හිතාගෙන වාඩි වුණොත් ඒකවත් නැති වෙන්න පුළුවන්. රහත් වෙනවම කියලා වීරිය කරගෙන ගියපු කෙනෙක් එයාට සෝවාන් බවවත් තියෙන්න පුළුවන්. ඒ නිසා රහත් බව හිතාගෙන වැඩ කරන්න කිව්වා මිසක් සෝවාන් වෙන්න හිතාගෙන මේ ජීවිතෙන් සෝවාන්වත් වෙන්න අදහසක් තියෙනවා කියලා කවුරුවත් හිතන්න එපා. ඒක භාග්‍යතුන් හරි දේශනා කරපු නැති එකක්. කොහොම හරි රහත් වෙනවා කියන අරමුණේම ඉන්න ඕනේ. එතකොට මේ මහ ලොකු ඉලක්කයට යන්න තමයි වීරිය කරන්නේ. එහෙනම් සෝවාන් මාර්ගය ඊළඟට සෝවාන් ඵලය. ඊළඟට සකදාගාමි මාර්ගය. සකදාගාමි මාර්ගයේ ඉන්න කෙනා සෝවාන් වෙලයි ඉන්නේ. ඊළඟට සකදාගාමි ඵලය. එතකොට අනාගාමි මග එයා සකදාගාමි වෙලයි ඉන්නේ. ඊළඟට අනාගාමි ඵලය අනාගාමි වෙච්ච කෙනා අරිහත් මග. ඊළඟට අරිහත් ඵලය. සමහර ලාවට සඳහන් කරනවා මේ මාර්ගයයි ඵලයයි දෙක අතර ලොකු වෙනසක් නැහැ කියලා. ලොකු වෙනසක් නැහැ කියලා කියන්නේ මාර්ගයෙන් සහ ඵලයෙන් ඊතා වෙනසක් තියෙනවා. සමහර ලාවට මාර්ගස්තයා ඵලයට යනවා කියන එක එක චිත්තක්ෂණයෙන් වෙන්න පුළුවන්. ඒ නිසා මේ මාර්ග ඵලලාභීන්ට දන් දෙනවා කියන එකට විශාල සංඝයා පිරිසක් ඉන්න තැනක දන් දුන්නොත් ওই දෙගොල්ලටම දන් දෙවෙනවා වෙන්න පුළුවන්. නැත්තම් අපිට හිතන්න බෑනේ කවුද මාර්ගයේ ඉන්න කෙනා කවුද ඵලයේ ඉන්න කෙනා ඉඳ විශාල පිරිසක් ප්‍රතිපත්තියේ හැසිරෙන පිරිසක් ඉන්නවා නම් එතන මාර්ගස්තුවේ ඵලස්තුවේ දෙගොල්ලම ඉන්න පුළුවන්. ඉතින් මේ කාරණාව කොයිතරම් ප්‍රබලද කියනවා නම් දේශනා කරනවා යම් ස්වාමින් වහන්සේ නමක් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නවා ඵලය ලබන්න තියෙන තව මොහොතයි නම් ඒ මොහොත ගෙවෙන්න කලින් කල්පය විනාශ වෙනවා නම් උන්වහන්සේ මාර්ගයෙන් ඵලයට මාරු වෙනකන් කල්ප විනාශය නවතිනවා කියලා. ඒ තරම් සිල්වතාට අනුග්‍රහ කිරීමක් ස්වභාව ධර්මයේ තුල තියෙන බව සඳහන් කරනවා. ආර්ය පුද්ගලාණන් කිව්වේ අටක් වූ ආර්ය පුද්ගලයන් වහන්සේලාට. ඊළඟට පින්වතුනි මෙතන ඒකත්ත කියන කාරණාව ආනාපාන සති වශයෙන් විතරක් නෙමෙයි සඳහන් කරනවා අනිත් කර්මස්ථාන වශයෙන් එක විදිහට විදිහකටමයි යෙදෙන්නේ. ඒ මොකද්ද? ඒකත්ත කියන එක ආනාපාන සතියටත් එහෙමයි එකඟතාවය කියන එක තවත් කර්මස්ථානයකටත් ඒ එකඟතාවයේ එකක්මයි. මොකද ආනාපාන සතිය එකඟතාවයේ වෙනස්, මෛත්‍රී එකඟතාවයේ වෙනස් කියලා කාරණා දෙකක් නෑ හැම කර්මස්ථානයකටම සමානයි. මොකද ආනාපාන සති කර්මස්ථානයෙන් උනත් අනිත් කර්මස්ථානයකින් උනත් නිවන් දකින්නේ එකම විදිහකටයි කියලා සඳහන් කරලා තියෙනවා. පාරකෝක උනත් ඇතුල් වෙන්න තියෙන එක තැනකට. අපි මේක සාකච්ඡා කළා මුලින්ම නිර්වාණ නගරය පිළිබඳව සාකච්ඡා කරන තැන දොරටු හතරකින් එනවා කොහෙන් ආවත් ඇතුල් වෙන්නේ එකම නුවරටයි කියලා. ඊළඟට සඳහන් කරනවා ඒකත්ත ගතං චිත්තං පටිපදා විසුද්ධි පක්ඛන්දං චේව හෝත් පක්ඛන්දං චේව හෝති උපේක්ඛානු බ්‍රූහිතං ච ඥානේන සම්පහං සිතං මේ පහන් සිතං කියන පදය විස්තර කරනවා පටිපදා විසුද්ධි කියලා කියන්නේ ප්‍රතිපදාවෙන් කෙලෙස් පිරිසිදු කරන නිසා පටිපදා විසුද්ධි කියලා කියන්නේ ප්‍රතිපදාවෙන් කෙලෙස් පිරිසිදු කරන නිසා කියලා සඳහන් කරනවා. විසුද්ධි කියලා කියනවා එම විසුද්ධියට ප්‍රවිෂ්ඨ වුණා කියන එකයි විසුද්ධි කියලා කියන්නේ. විසුද්ධියට එළඹුණා. විසුද්ධියට පැමිණියා. එතකොට සුද්ධියයි විසුද්ධියයි කියලා කියන්නේ දෙකක්. අපි ඒ කාරණාව සාකච්ඡා කළා යම් දිලිසෙන භාජනයක් රෙදි කෑල්ලකින් පිහලා දැම්මොත් තියෙන පිරිසිදු බවයි ඒක අර මදින මොකක් හරි ද්‍රව්‍යයක් දාලා මැද්දහම තියෙන බවෙයි තියෙන මැද්දොත් දිලිසෙනවා පිස්සොත් පිරිසිදු වෙනවා මැද්දොත් දිලිසෙනවා එහෙනම් සුද්ධිය කියලා කියන්නේ ආන්ගේ පිහලා තියෙනවා වාගේ හිත තවම කෙලෙස් නැත්තේ නෑ තියෙනවා නමුත් සෑහෙන්න අඩුයි විසුද්ධිය කියලා කියන්නේ කෙලෙස් හුඟක් අඩු වෙලා දැන් හිත දිලිසෙන ස්වභාවයට ඇවිල්ලා විසුද්ධියට ඇවිල්ලා කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා උපේක්ඛානු බ්‍රෝහිතං කියන්නේ తත්‍ර මජ්ජත් උපේක්ඛානු බ්‍රෝහිතං తත්‍ර මජ්ජත් తත්‍ර මජ්ජත් කියලා කියන්නේ ඒ තන මධ්‍යස්ත ස්වභාවය නැත්නම් උපේක්ඛාව ඒ නිසා ඇතිවෙන වැඩිම ඒ තැන මධ්‍යස්ත ස්වභාවය කියන උපේක්ෂාව නිසා ඇතිවෙන වැඩිම මධ්‍යස්ත බව උපේක්ෂාව නිසා ඇතිවෙන හිතේ වැඩෙන ස්වභාවය මෙතන සඳහන් කරනවා ඥානේන සම්පහන්සිතං කියලා සඳහන් කරන්නේ පරියෝදාපකේන ඥානේන සම්පහන්සිතං පරියෝදාසිතං විශෝධිතං කියන කරුණු තුන. අද කරුණු තුන සම්පහන්සිතං පරියෝදාසිතං විශෝධිතං කියන කාරණා තුන. සඳහන් කරනවා එනම් පිරිසිදු කරනවා ප්‍රභාෂර කරනවා විශේෂයක් ලැබෙනකම්ම පිරිසිදු කරනවා කියන එක. මේ සම්පහන්සිතං කියන කාරණාවට සඳහන් කරන්නේ ඥානේන සම්පහන්සිතං කියලා කියන්නේ මොකක්ද? පරියෝදප් පරියෝදාප කියන ඥානේන සම්පහන් සිතං පරියෝදාපිතං විශෝධිතං පිරිසිදු කරනවා ප්‍රභාෂර කරනවා විශේෂයක් ලැබෙනකම්ම පිරිසිදු කරනවා ඒ කියේ මාර්ගඵලයක් දක්වාම කියන එකයි එමනම් සිත පිරිසිදු කරනවා මුලින්ම පිරිසිදු කරනවා ඉතින් එහෙනම් මුලින්ම සිත පිරිසිදු කරනවා කියලා කිව්වේ කොතෙන්ටද ආයෙත් යන්නේ දාන එක ඉස්සල්ලාම හිතේ තියෙන කෙලෙස්නේ අඩු කරන්නේ. දෙන්න තියෙන අකමැත්ත. විශාල කෙලෙසයක් නේ. ඒක අඩු කරගෙන අඩු කරගෙන දාණයෙන් එනවා. එතකොට එතකොට ඒක පිරිසිදු කරනවා. ඊළඟට ප්‍රභාෂවර කරනවා. දැන් සීලයත් සමාදන් වෙලා තවත් පවිත්‍ර කරනවා. ඊළඟට සඳහන් කරනවා විශේෂයක් ලැබෙනකම්ම පිරිසිදු කරනවා. දැන් දනුත් දීලා භාවනත් සිලුත් රැකලා දැන් භාවනාවටත් ඇවිල්ලා දැන් මොකද්ද කරන්නේ? දැන් මේක විශේෂයක් ලැබෙනකම්ම පිරිසිදු කරගෙන කරගෙන යනවා. ඒ කියන්නේ භාවනාව වඩාගෙන වඩාගෙන යනවා මාර්ගඵලයක් හොයාගෙන හොයාගෙනම යනවා. ඒ කාරණාව තමයි මේ සම්පහන්සිතං පරියෝදාපිතං විශෝධිතං කියලා සඳහන් කරන්නේ. එතකොට මෙතන පටිපදා විසුද්ධිය කියලා කිව්වේ උපචාර මට්ටමේ සම් සම්භාරිත උපචාරය කියලා ඒ විස්තර කරනවා සම්භාරිත උපචාරය. උපචාර මට්ටමින් තියෙන කාරණාවක් පිළිබඳව. උපේක්ඛානු බ්‍රූහණා කියලා කියන්නේ අර්පණා අර්පණා කියන ධානය උපේක්ඛානු බ්‍රූහණා අර්පණා කියන தત્ත්වය. ඒ ධානය නිසා නැවත අපි ප්‍රගුණ කරපු දේවල් වැඩිම තමයි සඳහන් කරන්න කියලා සඳහන් කරනවා. කලින් ප්‍රගුණ කරපු දේවල්ම නැවත නැවත ක්‍රමක්‍රමයෙන් වැඩිමින් වැඩිමින් දියුණු වෙන්න පටන් ගන්නවා උපේක්ඛානු බ්‍රූහණා කියලා ඒ කාරණාව සඳහන් කරනවා. එහෙමනම් මේ සඳහන් කරන්නේ පටිසම්භිදා මග්ගේ ක්‍රමානුකූලව මේ කාරණාව දියුණු කරගෙන දියුණු කරගෙන ඉස්සරහට ගමන් කරමින් මාර්ගඵලයක් හොයාගෙන යන ආකාරය. එතකොට මේ ආකාරය හොයාගෙන යනකොට භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරන්නට යෙදුන කාරණාව තමයි පුද්ගලයාගේ චිත්තසංතාන ගත මහත් ඉහළ වූ රළු කෙලෙසයන්ගේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒ කෙලෙස් තුනී කරගෙන තුනී කරගෙන ඇවිල්ලා අන්තිමට ඊටාම සියුම් ඥාන තුලින් ඒ කෙලෙස් කපලා විනාශ කරලා මේ සිත ප්‍රභාෂ්වර මට්ටමටපත් කරගන්න ඕනේ. හිත ප්‍රභාෂ්වර මට්ටමටපත් කළා කියලා කියන්නේ ඒ සිතේ පෞසිතවිලි කොහොමවත්ම නැතුව යනවා. දැන් සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ කොහොමවත් සිල් කඩන්නේ නැහැ. උන්වහන්සේ සතර පායක වැටෙන්නේ නැහැ. නමුත් සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේට කේන්ති යන්නේ නැහැ කියලා සඳහන් කරලා නැහැ. එතකොට කේන්ති යනවා කියලා කියන්නේ දේශමූලිකයි. දේශමූලිකයි කියලා කියන්නේ අකුසලයක් එනවා. නමුත් ඒක අර තරම් නිරේ ගිහිල්ලා බලපාන්න තරම් එන්නේ නැහැ. එතකොට සකදාගාමීන් වහන්සේට ඒ කාරණාව ඊටාම ඊටාමත්ම සියුම් නැතිම තරම් ඊටාම සිව් මේක දකින්නවත් නැති තරම් අනාගාමී මට්ටමට ගියාම නම් නැහැ. නමුත් කෙලෙස් කියන ධර්මතාවයන් අරහත්ත්වය අවබෝධ වෙනකම්ම නැති වෙන්නේ නැහැ. ඊටාම සිව්ම වශයෙන් තියෙනවා. රහත් වුණාට පස්සේ තමයි ඒ සියල්ලෙන්ම නිදහස් වුණා කියලා සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. එතෙක් ක්ලේශ ධර්මයන්ගෙන් යුක්තයි. හැබැයි සෝවාන් කියන ආර්ය මාර්ග ඵලයට ආවට පස්සේ සතර පායේ යන ස්වභාවය එතනින් අහෝසි කරලායි තියෙන්නේ. එහෙනම් ආත්ම හතක උපතක් පිළිබඳව සඳහන් කරන එක දෙව් හෝ මිනිස් මේ දිගතියේ කොහේ හරි උපදිනවා. එතෙක් සසර ජීවත් වෙනකන් කායික වශයෙන් උපදින සියලුම දුක්ඛයන්ට මූණ පාන්න සිද්ධ වෙන. ඒ දුක් වලින් මිදුණා කියලා සඳහන නැහැ. පිළිකාවක් හැදෙන්න උනොත් පිළිකාවක් හැදෙනවා එහෙම කර්මයක් තිබුණා නම්. එතකොට වකුගඩුවක් නරක වෙන්න තිබුණා නම් එහෙම කර්මයක් එහෙම ලෙඩක් හැදෙනවා. ඒ වගේ නිදහස් නැහැ. රහතන් වහන්සේටත් ඒ අසනීපේ ඒ විදිහටම ආවා. උන්වහන්සේ ඒකෙන් නිදහස් වුණේ නැහැ. එහෙනම් කය පවතින තාක්කල් උන්වහන්සේත් අසනීප අසනීප වුණානේ රහතන් වහන්සේලා ඕන තරම් එතෙන්ට ගොදුරු වෙච්ච බව මේ පිටකේ පුරාම අපි දකිනවා. රහතන් වහන්සේලාගේ සීමාවට එහා ඉහළම තැනට ගිහිල්ලා කතා කළොත් භාග්‍යතුන් වහන්සේත් එතෙන්ට මූණ පාපු අවස්ථාවන් පිළිබඳව ඕන තරම් අපි අහලා තියෙනවා. විවිධ අවස්ථාවන් වල බුදුරජාණන් වහන්සේ කොන්දේ අමාරුවෙන් පීඩාවටපත් වෙලා ආනන්ද ස්වාමින් වහන්සේට ඒ වගේම සරියුත් මහරහතන් වහන්සේට දේශනා කරලා තිනවා මන් ටිකක් සැතපෙන තුරු දේශනාව කරන්න කියලා. එහෙනම් ඒත් අපරාපරිය වේදනීය වශයෙන් භාග්‍යතුන් වහන්සේට ආපු කර්මයේ හිසේ රදේකුත් ආවා ඒත් අපරාපරිය වේදනීය වශයෙන් භාග්‍යතුන් වහන්සේට ආපු කර්මය සිරිපතුලේ ගල්පතුරක් වැදුනා ඒකත් අපරාපරිය වේදනීය වශයෙන් අපි කරුමයක් පෙර ඈත භවයක සහෝදරයත් එක්ක ඊඩමක් බෙදා ගන්න ප්‍රශ්නයක් ඇති වෙලා සහෝදරයාට ගලකින් ගහලා මරාපු පාපය සසර පුරා එලවගෙන එලවගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට අන්තිමේටත් ගල්පතුරක් සිරිපතුලේ වැදුනා. ඉතින් මේ වගේ දේවල් ඕන තරම් අද සමාජයේ අපි දකිනවා. නමුත් මේ කර්මය දැක්කහම මෙච්චරත් විපාක දෙනවද කියලා ආන් ඒක නිසානේ අපි අර මුලින් සාකච්ඡා කළේ ධර්ම ශ්‍රවණය කරන්න කියලා. ධර්ම ශ්‍රවණය කරන්න කරන්න තමයි අකුසල් දැනගෙන අකුසල් අවබෝධ වෙලා ඒ වගේ මෙදෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙමනම් රහතන් වහන්සේලාට මෙව විපාක දුන්නා කියන කාරණාවේ අමුතුවෙන් කතා කරන්න දෙයක් අමුතු කාරණාවක් නැහැ. එහෙනම් අපිට ඒ වගේ දේවල් විපාක දෙනවා කියන එකේ කොහොමවත් කතා කරන්න දෙයක් කොහොමවත් කතා කරන්න දෙයක් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ මුල් කාලේ මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා සතර මහා තෙරවරු ආදි වශයෙන් කවුරුවත් වෙන් කරලා බෙදලා තිබුණෙත් බෙදලා තිබුණෙත් නැහැ. ඒ නිසා මැදින් පැනලා සමහර වෙලාවට සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ ළඟ වැඩිමාළු භික්ෂූන් වහන්සේලා සාකච්ඡා කරනකොට උත්තරයක් දෙනවා නම් වස්පිලිවලට තමයි උත්තර දෙන්න ඕනේ. යම් ප්‍රශ්නයකට වස්පිලිවලට උත්තර දෙන්න ඕනේ. සමහර ස්වාමීන් වහන්සේලා මැද්දෙන් පැනලා උත්තර දුන්නා. නමුත් එතකොට වස් වැඩි ස්වාමින් වහන්සේ නමක් උත්තරයක් දුන්නා එහෙම මැද්දෙන් පැනලා උත්තර දෙන්න අයිතියක් නැහෙනේ කියලා. එතකොට අර මැද්දෙන් පැනලා උත්තර දුන්න ස්වාමින් වහන්සේගේ යාළු භික්ෂුන් වහන්සේ නමක් සඳහන් කළා නෑ ඒ ස්වාමින් වහන්සේ ওই ප්‍රශ්න වලට උත්තර දෙන්න හරි දක්ෂයි කියලා. ඊළඟට රහතන් වහන්සේ සඳහන් කළා ගොනා කුඹරට නොයන්නේ කඹේ තියෙනකන් විතරයි. කඹේ ලැබුවොත් කුඹර කන්න පුළුවන් කියලා. ඒ කිව්වේ මේ සීමාව ඇතුලේ ගැට ගැහිලා ඉන්නකන් විතරක් දක්ෂ වෙන්න පුළුවන්. හැබැයි එළියට ගියහම උන්වහන්සේ කෙලෙස් මඩින්න දක්ෂ නැතුව ඇති කියලා. ඒ කිව්වා වගේම ඒ පැනලා උත්තර දුන්න ස්වාමින් වහන්සේ පස්සේ කාලේ සිවුරු වැරලා ගියා. ඉතින් ඒ වාගේ ශාසනය ඇතුලේ ඔයගේ අපූර්ව සිද්ධීන් තියෙනවා අපේ ජීවිතේට හුඟක් එකතු කරගන්න. එහෙමනම් අදට ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා කියලා සඳහන් කරන නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු ලබන දේශනාවෙන් සමහරලාට අපි මේ ධර්ම දේශනා මාලාවේ අවසාන කාරණා ටිකයි 29 වෙනිදා සාකච්ඡා කරන්නේ. ඒ වුණාට අපි දෙවනිදත් ධර්ම දේශනාව පවත්වනවා. එදාට මොකද්ද සාකච්ඡා කරන්න කියන කාරණාව අපි 29 වෙනිදාට තීරණය කරමු. එමනම් අදත් ධර්ම දේශනාවේ දායකත්වයේ සුපුරුදු පරිදිම දීපලාල් විජේරත්න මැතිතුමා, ඉමාලි ප්‍රියංජලා මැතිණිය, දූ දරුවන් ඇතුළුව මෑණියන් ප්‍රධානව අදත් සිදු කරන්නට යෙදුණා. විශේෂ අරමුණ හැටියට හැමදාම මව්පියන්ට පින් අනුමෝදන් කරන්නට යෙදුණා. විශේෂයෙන් සිහිපත් කරනවා හිමාලි ප්‍රියංජලා මෙතිනියගේ දයාබරණීය පියාණන් ඒ වගේම මෑණියන් ජීවත් වෙලා ඉන්නවා මෑණියන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් මේට වසර 25කට පෙර නිදන ප්‍රාප්තියටපත් වෙලා පියාණන් බීජී ජයසිරි මහත්මයාට පින් අනුමෝදන් කිරීම 25 වෙනි වසරේ ඊයේ දවසට තමයි සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒ නිසා මෙතෙක් මේ දේශනා මාලාව පුරාම නිදන ප්‍රාප්තියටපත් වන දෙමව්පියන්ට පින් අනුමෝදන් කළා. විශේෂයෙන් හිමාලි ප්‍රියංජලා මැතිණියගේ ආදරණීය පියාණන් නිදන ප්‍රාප්තියටපත් වෙලා ඊයේ දවසට 25 වසරක් සම්පූර්ණ වෙන නිසා අද රැස් කරගන්න මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් එතුමියගේ දයාබරණීය පියාණන්ටත් විජේරත්න මැතිතුමාගේ ආදරණීය මෑණියන්ට පියාණන්ට දෙදෙනාටත් අපි විශේෂයෙන් පින් අනුමෝදන් කරවමු. ඒ අය යම් හේතුවකින් පින් බලාපොරොත්තු තැනක ඉන්නවා නම් මේ අනුමෝදන් කරන මහා කුසලයන් ලබාගෙන සසර කුසල් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගෙන සුගතිගාමි ජීවිතයකින් සංසාර සාගරයෙන් එතර යන්න මේ කුසල් පාරමී වේවා කියලා ඒ අයට පින් අනුමෝදන් කරවමු. සුජීවත්ව ඉන්න දයාබරණීය මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේම උදාපත් වේවා කියලා පින් අනුමෝදන් කරවමු. ඒ වගේම දයාබරණීය දරුති දෙනාටත් එසේම හැමදාම වගේ අදත් මේ කුසල් අනුමෝදන් කරලා නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මෙලව ජීවිතයේ සුවපත් කරගන්නත්, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නත්, පාප මිත්‍රයන් ඒ ජීවිතවලින් හිරිදුටු අඳුරසෙයින් දුරින්ම දුර වෙන්නත්, කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් ගරු කරන්නත්, ඒ තුලින් මෙලව සුවපත් කරගෙන පරලෝකගත ජීවිතද සුගතිගාමී කරගෙන දූ දරුවන්ටත් දෙමව්පියන් දෙපළටත් දයාබරණීය මෑණියන්ටත් නිදන ප්‍රාප්තියට දෙමව්පියන්ටත් නිර්වාණ අවබෝධය සඳහාම මේ කුසලයේ පාරමිතාවක් වේවා කියලා පින් අනුමෝදන් කරවමු. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා ඔබ සියලු දෙනාම රැස් කරගත්ත සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබේ නමින් නිදන ප්‍රාප්තියටපත් වුණ ගුරු දෙමව්පියාදීන්ට අනුමෝදන් කරවමු. පින් බලාපොරොත්තු තැන්වල ඒ ඥාතීන් සිටිත් නම් මේ කුසල් ලබාගෙන ඒ අයගේද සාංශාරික ජීවිතය සුවපත් කරගනිත්වා කියලා පින් අනුමෝදන් කරවමු. ඒ වගේම මේ පින්කම සිදු කර ගැනීම සඳහා නොඑක් ආකාරයෙන් උදව් උපකාර කරපු සියලු දෙනාටමත් අපි මේ පින් එසේම අනුමෝදන් කරවමු. විශේෂයෙන් ජයශේකරාරාම විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට අපි මේ පින් අනුමෝදන් කරවමු. උන්වහන්සේටත් උනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරමු. සද්ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණිච්ච මෑණියන් වහන්සේලා දෙපළටත් සද්ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා ඔබ සියලුම දෙනාටමත් සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අනුමෝදන් වේවා. රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සියලු රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වෙනුවෙන් ආබාධිත තත්ත්වයට පත්වෙච්ච සියලුම රණවිරුවන්ට නිදුක් භව නිරෝගී භව චිරජීවනයේ උදාපත් වේවා. අපි සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු ඒ වගේම හැමදාම පින් අනුමෝදන් කළා වගේ සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සහ සභාපති අවසරයි දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේලාට වහන්සේට මේ කුසල ධර්මයන්ගේ ආශිර්වාදේ පදනම් කරගෙන ඊ타ම ඉක්මන් සෝය නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ වෙනුවෙන් මේ කුසලයේ ආශිර්වාදය උන්වහන්සේටද පාරමිතාවක්සේ අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමි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 අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්වෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාති සමිජ්ජතු සෝපත්තේවා නිදුක් වේත්වා නිරෝගී වේවා නිවන් සම්පත්තේවා සෝපත්තේවා